භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දයි අද දවසේ මේ හිමිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් නිරෝගිමත්කම ලබා ගන්නේ කොහොමද කියන එක. අද වර්තමානයේ තපස් රකින භාවනා යෝගියාට පමණක් නෙවෙයි ප්‍රතිජන සාමාන්‍ය කෙනාටත් විශේෂ අවශ්‍යතාවයක් වශයෙන් පවතින ප්‍රශ්නයක් තමයි නිරෝගී භාවය එනම් මේ ආනාපාන සති භාවනාව විශාල ලෙඩ රෝග රාශියක් සනීප කරන්න දක්ෂ භාවනාවක්. මේ භාවනාව ක්‍රමානුකූලව සිදු කිරීම නිසා කයේ নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු निराකරණය වෙලා අසනීප ඒවා සනීප වෙලා ආයික සුවය චිත්ත සුවය අපට ලබා ගැනීම හැකියාව පවතිනවා. එනම් මේ ආනාපාන සති භාවනාවේ එක ගුණාංගයක් තමයි මේ නිරෝගීකම. එහෙනම් මේ ආස්වාස වෙන බවත් ප්‍රාස්වාසවත් වෙන බවත් දැනගන්න මේ භාවනා යෝගියා තුල මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් මේ නිරෝගිකම දායාද වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි ඉස්සෙල්ලාම මේ කය ගැන කල්පනා කරනකොට මේ කයේ රෝගී තත්ත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කායික රෝගී භාවය කියලා කියන්නේ අනිත් එක තමයි මේ මානසික රෝගී භාවය. කායික මානසික කියන ප්‍රශ්න දෙක ඇරුණාම අසනීප වෙන්න වෙනත් ක්‍රමයක් නැහැ මේකයි. තවත් අසනීප ගොඩාක් තියෙනවා. ඒ අසනීපවල් ගැන අපි විශාල වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි මේ භෞතික කයේ ප්‍රශ්නයක් ඇති වුණාම කායික ප්‍රශ්නය අසනීපය කියලා අපි කියනවා. ඊට අමතරව අපි තුල ප්‍රාණකය කියලා කයකුත් පවතිනවා. මේ ප්‍රාණකයෙත් අසනීපවල් තියෙනවා. ඒකට රෝගී තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. ඒ ප්‍රාණ අණුවල එහෙම නැත්නම් ප්‍රාණ ධාරිතාවේ ප්‍රමාණය අඩු වැඩි වෙනකොට ඒකේ ක්‍රියාකාරීත්වයට ගැටලු බාධා ඇති වෙනකොට ඒ ක්‍රියාකාරීත්වයේ තුල අටගන්නා වූ ඝට්ටන ප්‍රශ්න නිසා මේ ප්‍රාණකයත් අසනීප වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒවා ගොඩාක් ගැඹුරු කාරණා නිසා අපි ඒ নানা ප්‍රකාර මනෝ කාය භෞතික කාය ජීව කාය මේ වගේ එක එක කයවල් සම්බන්ධයෙන් අපි කතා කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි අද මාතෘකා කරගන්නේ මේ ශාරීරික ප්‍රශ්නයයි මානසික ප්‍රශ්නයයි මේ ආනාපාන සති කොහොමද निराකරණය කරන්න කියන එක ඉස්සෙල්ලාම අපි මේ කායික ප්‍රශ්නය අරන් බලනකොට මේ කය තුල අසනීපයක් එහෙම නැත්නම් රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද කියලා ගවේෂණය කරලා බලනකොට අපට පේනවා ඉසමුදුනේ හිඳලා යටිපතුල දක්වාම මේ කය නිර්මාණය වෙලා තින්නේ සෛල වලින් ප්‍රශ්නය තියෙන්නේ ඉන්ද්‍රියන් වලද එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රියන් කරන කොටගෙන ඇතිවෙනා ක්‍රියාකාරීත්වය තුලද කියලා බැලුවාම ප්‍රශ්නය ක්‍රියාකාරීත්වයවත් ඉන්ද්‍රිය තුලවත් නොපවතී. ප්‍රශ්නය පවතින්නේ සෛලවල. සෑම සෛලයකම අපගේ ප්‍රශ්නය අන්තර්ගත වෙලා තිබෙනවා. එතකොට මේ රෝගය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. ඒ සෛලවල තියෙන ස්වභාවය ක්‍රියාකාරීත්වය තුළ ඇතිවෙනා වූ ඝට්ටණය විපර්යාසය අඩු වැඩිකම් තමයි මේ රෝගය කියලා අපි එකක් කියන්නේ. සෛලයක් භ්‍රමණ වෙන වේගයට වඩා අඩුවෙන් භ්‍රමණය වුණොත් අපි ඒකට කියනවා අවම පීඩනය කියලා. පීඩනය අඩුයි. ඒතු එයා බොහොම සෑල්ලුවෙන් සරලව ක්‍රියාත්මක වෙන නිසා. සෛලයක් අවශ්‍ය තරමට වඩා ක්‍රියාත්මක වුණොත් අපි එයාට කියනවා අධික පීඩනය කියලා. වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා. එනම් මේ අධි පීඩනය අවම පීඩනය කියන මේ ප්‍රශ්න දෙකක් මේ ලේබල පවතිනවා. ඒකට අපි වචනයක් කියනවා අදිරුධිර පීඩණය අවම රුධිර පීඩණය කියලා. මේක රෝගී තත්ත්ව දෙකක් වශයෙන් තමයි වර්තමානයේ හඳුන්වන්නේ. එහෙනම් මේ පීඩන தත්ත්වයන් කොහමද මේ ආස්වාසය ප්‍රාස්වාසය තුලින් නිරෝගී වෙන්නේ කියලා බැලුවාම ආස්වාස වෙන බව දැනගත්තාම ප්‍රාස්වාස වෙන බව දැනගත්තාම ඒ භාවනා යෝගියාගේ මේ චෛතසිකය ගොඩාක් නිවෙනවා. කැළඹිල්ල නැතුව යනවා. මේ කැළඹිල්ල නැතුව තැම්පත් ස්වභාවයටපත් වෙනකොට මේ චෛතසිකයට අනුව කය වෙනස් වෙනවා. අපි දන්නවා සිත ගොඩාක් කැළඹිලා द्वේෂයෙන් පිරුණාම මේ කය කිසිම පාලනයක් නැහැ. වෙවුලනවා. පලි ගන්න ගොඩාක් වෙර දරනවා. එහෙනම් මේ කය මේ සිතේ ස්වභාවයට අනුව වෙනස් වෙනවා. සිතේ ස්වභාවයට අනුව තමයි මේ කය ක්‍රියාවල් වල යෙදෙන්නේ කියන එක අපට පැහැදිලි. අපි ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ සිත තැම්පත් කරලා සිත ක්‍රමක්‍රමයෙන් එක අරමුණු ගත කරලා නිවෙනකොට මේ අධික පීඩනය තුල තිබිච්ච සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඒ සෛල ක්‍රමක්‍රමයෙන් නිවීමටපත් වෙලා ඒ පීඩනකාරී తত্ত্বය අවම පීඩනයේ බවටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ පීඩනයේ නැති ස්වභාවයටපත් වෙනවා. අපි කියනවා අදිරුදුර පීඩනයෙන් අපි නිදහස් වුණා කියලා. මේ සිත ගොඩාක් නිවිගෙන නිවිගෙන යනකොට අපි දන්නවා මේ සිත නැවත ගොඩාක් නිවිච්ච ස්වභාවය තුළ පවතින නිසා අවම රුධිර පීඩනය කියලා ඊළඟ ප්‍රශ්නේ මතුවෙනවා. එහෙනම් මේ කායික අවශ්‍යතාවයේ මත මේ කය වෙනස් වෙනවා නෙමෙයි චෛතසිකය එහෙම නැත්නම් විඥානයේ අවශ්‍යතාවයේ මත ක්‍රියාකාරීත්වයේ මත තමයි මේ කය වෙනස් වෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාසයේ මත චිත්තානුපස්සනාව එහෙම නැත්නම් සීය පීඨවලා අපි මේ ක්‍රියාකාරීත්වයේ යෙදෙනකොට ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් මධ්‍යස්තව මේ සිත පවතිනකොට මධ්‍යම ප්‍රතිපදාවේ අන්තයේ පවතිනකොට මේ කයේ අඩු රුධිර පීඩනයක් නැතුව අධික රුධිර පීඩනයක් නැතුව මධ්‍යස්ත අවශ්‍ය පීඩණයට මේ රුධිරය ගමන් කරන්න පුරුදු වෙනවා එහෙම නැත්නම් කය තුල ක්‍රියාකාරීත්වය සැකසෙනවා. මේ සිත පවතින්නේ කෙලෙසද කයත් එලෙසමයි පවතින්නේ. එහෙනම් දැන් අපට පේනවා අපේ පීඩනය අඩු කරන්න බේත් බිව්වට අඩු පීඩනය වැඩි කරන්න බේත් බිව්වට මේ බේත් වලින් කරන්න අවශ්‍ය නැහැ. මේ සිත අපි ක්‍රමානුකූලව තැම්පත් කරනකොට ක්‍රමානුකූලව මේ සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් කරනකොට ඒකට අනුව මේ පීඩන මට්ටම් වෙනස් වෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු මේ කයේ පවතින අනිත්‍රෝගී தත්ත්ව මොනවද කියලා. තව එකක් තමයි මේ ජීරණ පද්ධතිය. ජීරණ පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කලබලකාරීත්වය නිසා වෙන මොකවත් ප්‍රශ්නයක් නැහැ. මේ සිත වැඩිපුර කලබල වෙලා ක්‍රියාත්මක වෙනවා නම් මේ කය තුල කිසිම දෙයක් ජීර්ණය වෙන්නේ නැහැ. අපි මේ ආහාර ජීර්ණය වෙන්නේ නැහැ කියන ප්‍රශ්නය අරගෙන ගිහිල්ලා වෛද්‍යවරයා ඉදිරියේ තබනවා. වෛද්‍යවරයා මේ ආහාර ජීර්ණය වෙන එකට අපට මොනවාරි බේත් දෙනවා. සිත කැළඹුණාම ආහාර විතරද ප්‍රශ්නේ තියෙන්නේ නෑ අනිත් ඔක්කොම ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කබලින්කා ආහාරය ආමාශය තුළ ජීර්ණය වෙන්නේ නැති ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි ගන්න ආපෝ ධාතුව මේ පැන් ටික කයේ ජීර්ණය වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ආස්වාස ප්‍රාස්වාස ඉතාමත්ව වේගයෙන් ගන්න නිසා පෙනාලු වල ක්‍රියාකාරීත්වය අධික ප්‍රමාණයෙන් පවතින නිසා මේ වායෝ ධාතුව ජීර්ණ වෙන්නේ නැහැ. එහෙනම් මේ කයේ උෂ්ණත්වය සෙල්සියස් 37යි පැරනයිට් වලින් ගත්තොත් 98.6යි. ගොඩාක් කලබල වෙච්ච කෙනෙක්ගේ උෂ්ණත්වය බැලුවාම හැඟ ගොඩාක් රත් වෙලා. දාඩිය දාන්නේ රස්නේ නිවන් ඕන නිසා. එහෙනම් කෙනෙකුගේ කයේ දාඩිය දානවා නම් ඒකේ සරලම තේරුම තමයි එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 37ට වඩා වැඩි වෙලා. ඒක නැවත පාලනය කරන්න අඩු කරන්න දහඩිය දානවා. වතුර දාලා තෙමනවා. එහෙනම් මේ උෂ්ණත්වය ජීර්ණය වෙලත් නැහැ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ අතර ආකාරයේ අජීර්ණ ප්‍රශ්නයක් මේ කයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර කලබලකාරීත්වය වැඩි නිසා සිතවිලි ඇති වෙනවා ලක්ෂ ගණන්. මේ එක සිතවිල්ලක් ගැනවත් අවධානම නැහැ. ඇයි චෛතසිකයේ කලබලකාරීත්වය වැඩි? මේ භාවනා යෝගියාගේ චෛතසිකවල් සීයෙන් නැතුව පවතින නිසා ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඒවත් අජීර්ණ වෙනවා. මේ සිතේ සිතවිලි අජීර්ණ වෙන බව අපි කලින් දැනගෙන හිටියේ නැහැ. ජීර්ණ වුණාම ඒක මේ කයට සුබදායකයි. අජීර්ණ වුණාම කයට අසුබදායකයි. මේක තමයි සාමාන්‍ය විද්‍යාවෙන් කියන ක්‍රමවේදය. එහෙනම් චිත්තානුපස්සනාවෙන් සිතවිල්ලක් ඇති වුණාම ඒ සිතවිල්ල මුල් කරගෙන අට ගන්නා වූ දුක අඩුයි, අවමයි. මධ්‍යම ප්‍රතිපදාව අරියට පාවිච්චි කළා නම් චිත්තානුපස්සනාවෙන් ඒ සිතවිල්ලිත් එක්ක ගනුදෙනු කළා නම් කර්මයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ චිත්තානුපස්සනාව නැතුව ඇතිවෙනා වූ සෑම චෛතසිකයක් නිසාම දුකක් වේදනාවක් උත්පත්තියක් අට ගන්නවා. එනම් මේ ජාති ජරා භව දුක්ඛ ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි අසීයෙන් ඇති කරන්නා වූ චෛතසික වලින් නිර්මාණය වෙන කර්ම. එනම් මේකට අපිට කියන්න පුළුවන් චෛතසික අජීර්ණ වෙනවායි කියලා. ඇයි අපට මේ චෛතසික වලින් নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙන නිසා. එහෙනම් මේ කය තුල මේ ජීර්ණ ක්‍රමවේදය තීරණය වෙන්නේ මේ චෛතසිකයේ ක්‍රමවේදය මත. මේ සිත සුවපත් වෙනකොට මේ කය නිකම්ම නිවෙන්න පටන් ගන්නවා. මේ අජීර්ණයට හේතුව මේ ආමාශය ක්‍රියාකාරීත්වය අධික වීම, කය අරියට ක්‍රියාත්මක භාවයේ නිරත නොවීම තමයි මේකට ප්‍රධාන හේතු බවට පවතින්නේ. මේක සිතත් එක්ක ඇතිවෙච්ච ගනුදෙනුව මොකද්ද කියලා බලනකොට මේ සිතේ තියෙනවා මේ द्वේෂය කියලා ස්වභාවයක්. මේ द्वේෂය අධික වෙනකොට මේ द्वේෂය නිසා මේ කයේ ගොඩාක් දේවල් පිච්චෙනවා. වාතය පිච්චෙනවා ජලය පිච්චෙනවා උණුසුම පිච්චෙනවා අපි දන්නවා උණුසුම පිච්චෙනකොට පිච්චෙන නිසා උණුසුමේ තත්ත්වය වැඩි වෙනවා වතුර පිච්චුනාම ඒ වතුර වාෂ්ප වෙනවා වාතය පිච්චුනාම වාතය කයේ අවම වෙනවා මේ කයේ ආමාශයේ ජීර්ණ පද්ධතිය හරියට ජීර්ණය කරගන්න රසායනික ද්‍රව්‍යයක් නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා HCl කියලා. සම්පූර්ණ වචනය හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා කියනවා. මේ ඇසිඩ් එක නිර්මාණය වෙන්නේ කොහමද? වාත පිත සෙමෙන්. වාතයයි පිතයි සෙමයි නැත්තම් ඒ HCl එක හරියට උනන්නේ නැහැ. ඒ HCl කියන ද්‍රාවණය අවශ්‍ය තරම් ඒ ජීරණයට සුදුසු තරම් ආමාශය තුල නැත්තම් කිසිම ආහාරයක් අංග සම්පූර්ණව ජීර්ණය වෙන්න බෑ. එනම් මේ වාතපිත ප්‍රශ්නය ඇති වුණොත් විතරක් අජීර්ණ වෙනවා නම් මේ වාතපිත ප්‍රශ්නය ඇති වෙන්නේ द्वේෂය නිසා. අධික තරාව, කෝපය, වෛරය, ద్వේෂය, පලි ගැනීම මේ වගේ අකුසල චෛතසිකයන් අපගේ සිත තුළ අටගත්තාම ඒ චෛතසිකයන් දීර්ඝ කාලිනව පවතුනාම මේ චෛතසිකයන් නිසා අපේ කය දැවෙනවා. අපි දන්නවා ලස්සන ලී කොට කෑල්ලක් දරකට මේ දරක් වශයෙන් අරගෙන ඒක අපි ගින්දරට දැම්මාම ඒක පිච්චෙනකොට රත් වෙනකොට ඒක ඇඹරිලා යනවා. ලස්සන වස්ත්‍රයක් අරගෙන ගින්දරකට දැම්මාම ඒක පිච්චිලා ඇඹරිලා යනවා. එහෙනම් මේ द्वේෂය, වෛරය, ක්‍රෝධය, පලි ගැනීම කියන මේ අධික උෂ්ණත්වයෙන් පිරිච්ච මේ චෛතසික නිසා මේ කයම පිච්චිලා ඇඹරිලා යනවා. අපි කියනවා වචනයකට පුරාණයේ ඉඳලා වයසට යනවා තරහා ගන්න එපා කියලා. වයස වරුදු 20යි අධික කෝපය ඇති නිසා පෙනුම තියෙනවා 45ක් 50ක් විතර. මේ කය පිච්චිලා ඇඹරිලා ගින් විකෘති වෙලා අවලක්ෂණ වෙලා. එහෙනම් මේ අධික දැවෙන ස්වභාවය මේ කයේ හැම දෙයක්ම දවනවා. දර කොටයක් අරගෙන ගින්නට දැම්මාම මේ ගින්න කියන හේතුව නිසා මේ කොටය තුළ තිබෙන වතුර ටික පිච්චිලා යනවා. මේ කොටේ තියෙන වාත ස්වභාවයක් ඒ වාත ස්වභාවයත් පිච්චිලා යනවා. උෂ්ණත්වයක් තියෙනවා ඒකත් පිච්චිලා යනවා. පටවියක් තියෙනවා ඒකත් පිච්චිලා අළු වෙලා යනවා. එහෙනම් ජින්නට එකක් නෙමෙයි. ඒ තිබෙන සියලුම ඒ භූත කොටාස පිච්චිලා යනවා. එහෙනම් අපේ කයෙත් මේ द्वේෂය කියන එක, වෛරය කියන එක, ක්‍රෝධය කියන එක, පලිගැනීම කියන එක අටගත්තාම අපේ මේ ਸਰවාංගය පුරාම තියෙන ගොඩාක් භූත කොටාස පිච්චිලා යනවා. ගොඩාක් අධික තරහා ගන්න කෙනෙකුට වාත ප්‍රශ්න තියෙනවා කයේ. ඇයි? ඔක්සිජන් ධාතු ගොඩාක් පිච්චෙනවා. ඒ විතරක් නෙමෙයි ලේවල ප්‍රශ්න තියෙනවා. নানা ප්‍රකාර ලේවල ලෙඩ රෝග ප්‍රශ්න. එහෙනම් මේ ලේ ධාතුවත් පිච්චිලා. ඒකේ අනවශ්‍ය දේවල් වැඩි වෙලා. අපද්‍රව්‍ය වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ වැඩිපුර ඒ द्वेषසාගත ගතිය තිබුණාම අර්ශ සමාරුව බඩවැල් වල තුවාලය බඩේ ගෑස්ට්‍රික් ප්‍රශ්නය විසප්පු ඇති වෙන ඒ මුත්‍රා ප්‍රශ්න මේවත් ඇති වෙනවා. එහෙනම් මේ වාතය විතරක් නෙමෙයි ජලය විතරක් නෙමෙයි මේ උණුසුම කියන මේ තේජෝ ධාතුවත් දැවිලා පිච්චිලා. එන මේ වාත පිත සෙම කියන මේ ධාතු තුන මේ द्वේෂය කියන චෛතසිකයේ මුල් කරගෙන මේ කයේ පිච්චෙනවා නම් ඒකේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා නම් ඒකේ තුල තියෙන ස්වභාවය తත්වය වෙනස් වෙනවා නම් ඒ తත්වයන් තුන වාතපිත සෙම එකතු කරලා හදන මේ ද්‍රාවණයත් නියම ස්වභාවයකින් පවතින්නේ ඒකේ తත්වය මනා తත්වයක් නැති නිසා ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අජීර්ණ වෙලා යනවා. එහෙනම් මේ කය මේ ආමාශයේ ප්‍රශ්නයකට මූණ පානවා. තවත් එකක් තමයි මේ සිත ගොඩාක් කැළඹුණාම මේ සිතේ द्वेषසහගත ගතිය වැඩි වුණාම මේ द्वेषසහගත ගතිය නිසා සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ කයේ එකතු කරලා තිබිච්ච සියලුම ආහාරවල පිච්චිලා යනවා. අපි දන්නවා මේ කයේ ගොඩාක් දේවල් තැම්පත් කරගෙන ඉන්නවා අපි. ඒ කය විසින් කය පෝෂණය කර ගැනීම නිසා ඒ ගබඩාවක් වශයෙන් පාවිච්චි කරනවා. සීනි තියෙනවා, ලුණු තියෙනවා, ඇඹුල් තියෙනවා, තිත්ත තියෙනවා, කාට තියෙනවා, සැරගතිය තියෙනවා. එහෙනම් මේ වගේ රසායනික ද්‍රව්‍ය මේ කයේ තැම්පතුවක් තියෙනවා. මේ හැම දෙයක්ම මේ සිතේ කැළඹිල්ල නිසා පිච්චිලා දහාණය වෙලා යනවා. කයේ පෝෂ්‍ය කොටස් දහාණය වෙනකොට ඒවා නිස්පාදනය කරන්න ඕනේ. එතකොට මේ ආමාශය තුලින් ඒ නිස්පාදනය කිරීමේ අවශ්‍යතාවය වැඩි කරනකොට ඒ නිෂ්පාදනයට අවශ්‍ය තරම් ආහාර සපය ගන්න බැරි වෙනකොට අපි කියන මේ ගෑස්ට්‍රික් ප්‍රශ්නයක් ඇති වෙනවායි කියලා. වාතයක් ඇතුළට ඇති වෙනවා. ඒ ඇතුළත ඇති වෙන වාතයේ සැරගතිය වැඩි නිසා ආමාශයේ වේදනාවකුත් මේ වාතය නිසා සෛල පිච්චිලා ආමාශය තුවාලා තට ගන්නවා. එහෙනම් මේ ආස්වාසයේ මතත් ප්‍රාස්වාසයේ මතත් සිත පීඨවලා භාවනා කරන මේ භාවනා යෝගියාගේ සිත ගොඩාක් නිවෙනකොට द्वේෂය අතුරුදාම් වෙනකොට මේ භාවනා යෝගියා ගොඩාක් තැම්පත් ස්වභාවයක පවතිනකොට අර ගබඩා වෙලා තියෙන ආහාර අනවශ්‍ය විදිහට වියදම් නොකරනකොට මේ ગેස්ට්‍රික් ප්‍රශ්නේ කවදාවත් මේ භාවනා යෝගියාට එන්න බෑ එහෙනම් අපට දැන් තේරෙනවා භාවනා කරන කට්ටියට අසනීප වෙනවයි කියලා කියන්නේ එයා භාවනා කරලා නැහැ. එයා භාවනාව කියලා වෙන මොකද්ද එකක් කරලා තිනවා. එහෙනම් මේ ගෑස්ට්‍රයිටික් ප්‍රශ්නය, අජීර්ණ ප්‍රශ්නය, ආමාශයේ වේදනාවන් වාගේ ගැටලු මතුවෙනවා නම් ඒකට ප්‍රධාන හේතුව මේ චෛතසිකය අපි ඉතන විදියට නෙමෙයි වෙනත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙලා එහෙනම් මේ සිත ආස්වාසේ මත ප්‍රාස්වාසේ මත පීඩනකොට එක අරමුණු වෙලා මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වයෙන් බැහැර වෙලා එයා යම්කිසි ස්ථානගත වෙලා සීමාසහිත වෙනවා. මේ සීමාසහිත වෙච්ච සෛතසිකයට පුළුවන් කමක් නැහැ මේ කයට යම්කිසි පීඩනයක් ඝටනයක් දෙන්න. එයා මේ කයේ ක්‍රියාකාරීත්වයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. එතකොට කය නිකම්ම නිවෙනවා. කය නිවෙනකොට කයේ ක්‍රියාකාරීත්වය නිවෙනවා. එහෙනම් මේ සෛලවල නිවීම තමයි මේ සෛලවල තියෙන නිරෝගීභාවය. එහෙනම් සෛල කැඩුනාම ඒ සෛල කැඩිච්ච ස්වභාවයට අපි කියනවා තුවාල කියලා. ඒ කැඩිච්ච සෛල කුණු වුණාම අපි කියනවා පැසවලා කියලා. එහෙම නැත්නම් වන වෙලා කියලා. එහෙනම් මේ සෛල තැලිලා ආපෝතේජෝ වායෝ කියන මේ sannivedana කටයුතු ගමනාගමනට බාධා ඇති වුණාම අපි කියන වේදනා කියලා. ඒ ගමනාගමන බාධාව දීර්ඝකාලීනව ඇති වුණාම ඒ වේදනාවට අපි වචනයක් කියන රෝග කියලා. එහෙනම් සෛල තැලිලා පොඩි වෙලා ඒ ලේවල ගමනයට ප්‍රාණ වායුවේ ගමනයට උණුසුමේ ගමනට බාධා ඇති වුනහම ඒ ඝට්ටණයට අපි කියනවා වේදනාව කියලා. වේදනාව දීර්ඝ වුණාම ඒකට අපි කියනවා රෝගය කියලා. රෝගය දීර්ඝ වුණාම අපි කියනවා මරණය කියලා. එහෙනම් මේ තුනම ඇති වෙන්න පුළුවන් මේ චෛතසිකයේ කැළඹුණාම. මේ චෛතසිකයේ තුල අනවශ්‍ය ක්‍රියාකාරීත්වයන් නිසා තමයි මේ කය විශාල වශයෙන් අසනීප වලට භාජනය වෙලා මරණයටපත් වෙන්නේ ඒ ලේ නාලිකාවල තියෙන කම්පනය වැඩි නිසා නාර පුපුරන්නේ ඒ විතරක් නෙමෙයි අපි දන්නවා තවත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා මේ රුධිර නාලිකාවල සමහර රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය මේකේ තැම්පත් වෙලා මිදිලා මේකේ ගමනාගමනයට සම්පූර්ණ බාධකයක් ඇති වෙනවා කියලා. එහෙනම් මේ අධික රස්ණය මේ කයේ තේනකොට තෙල් මිදෙනවා. අපි දන්නවා කිරි ටිකක් අරගෙන ඒ කිරි ටික යම්කිසි මට්ටමකින් නැවත නැවත නැවත කම්පණයටපත් කළාම ඒක කිරි කන්න පුළුවන් මට්ටමට උකු වෙනවා. ඒ උකු වෙච්ච එක තව තවත් රත් කරනකොට ඒ රත් වීම තුලින් යොදයකට අරගෙන ඒක තෙල් බවටපත් වෙනවා. එලෙඟි තෙල් කියලා කියන්නේ කිරි වලින් ඇතිවෙනා වූ රත් වීමෙන් අටගත්තු ස්වභාවයක්. වෙනස් වීමක්. එහෙනම් එළවලු වල තෙල් නැද්ද? ධාන්‍ය වල තෙල් නැද්ද? මල් වල තෙල් නැද්ද කියලා බලනකොට ඕනම එකක් තුලින් තෙල් ගන්න පුළුවන්. වෙළඳ පොළට ගිහින් බලනකොට වෙළඳ පොළේ මල් වලින් ගත්ත තෙල්, පොතු වලින් ගත්ත තෙල්, ඇට වලින් ගත්ත තෙල් මේ විදියට එළවලු වලින් ගත්ත තෙල් ඕනම එකකින් තෙල් ගන්න පුළුවන්කම තියෙන බව අපට පේනවා ඒ තෙල් වර්ග ಜಾති දිහා දැක්කාම. එහෙනම් මේ ආමාශය තුලත් මේ බඩවැල් තුලත් මා බඩවැල් පොඩි බඩවැල් වලින් යනකොට මේ අධික රස්නය නිසා අධික කය කැළඹිල්ල නිසා මේ ආහාර පාන මේ හැම එකක්ම රත් වෙලා ඒවා මිදිලා ඒක තුලින් නිස්පාදනය වෙන තෙල් ප්‍රමාණයෙන් අධික වෙලා මේ තෙල් සෛල වලින් අවශෝෂණය කරලා ලේ වලට දුන්නාම ලේ වල තෙල් ප්‍රමාණය වැඩි වෙනවා මේක මේ ලේත් එක්ක ගමන් කරනවා මේක බයිස්රාවිය කරන්න ඕනේ නමුත් මේ द्वेष සාගත ගතිය වැඩි නිසා මේ තෙල් එක එක තැන්වලට ගින් මිදෙනවා. අපි දන්නවා තෙල් අධික රත් උනත් මිදෙනවා අධික සීතල උනත් මිදෙනවා. පිනි බානකොට ගොඩාක් සීතල වෙනකොට තෙල් මිදෙන බව අපි දන්නවා. ඒ තෙල් බෝතලේ සම්පූර්ණ සුදු පාට වෙලා කැටි ගෑනවා. එහෙනම් මේ විදිහට මේ සිතේ ස්වභාවයට අනුව ඒ චිතේ ක්‍රියාකාරීත්වයට අනුව මේ තෙල් මිදුනාම ඒකට විද්‍යාවෙන් වචනයක් කියනවා කොලෙස්ටරෝල් කියලා. එහෙනම් මේ ලේ නාලිකා තුල තෙල් මිදිලා එතනින් එහාට ලේ ගමන් කරන්න ලේවල යම්කිසි අවෛරතාවයක් ඇති වෙලා එතකොට මේ ලේ නාලිකාවල පිරෙනවා එතනින් එහාට යන්න බෑ ඒ පීඩනයේ කම්පණය දරා ගන්න බැරි වෙනකොට නාලිකාව පුපුරනවා අපි කියනවා ලේ නාලිකාව පුපුරලා මරණයටපත් උනායි කියලා බලන්න මේ චෛතසිකයේ තියෙන අනවශ්‍ය ක්‍රියාකාරීත්වය නිසා අකාලේ මරණයකුත් සිද්ධ වෙලා. එහෙනම් මේ සිත අපට අවශ්‍ය තරම් මේ කයට අවශ්‍ය මානසිකත්වයට අනුව සිත පවත්වනවා නම් ඒ ස්වභාවයට මේ සිත සමවද්දනවා නම් කිසිම ප්‍රශ්නයක් මේ කය තුල ඇතිවෙන්න බෑ. ඒ කයට අවශ්‍ය ක්‍රමවේදයට අනුව මේ චෛතසිකය ක්‍රියාත්මක කරනවා නම් ඒ අවශ්‍ය හැම දෙයක්ම අවශ්‍ය විදියට සිදු වෙනවා. එහෙනම් අනවශ්‍ය චෛතසික ක්‍රියාකාරීත්වයක් නිසා තමයි කායික අනවශ්‍ය ගැටළු ප්‍රශ්න රාශියකට මුල් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ලේවල ක්‍රියාකාරීත්වය ගොඩාක් අඩු වුණාමත් මේ කය ලෙඩ වෙනවා. මේ ලේවල ක්‍රියාකාරීත්වය වැඩි වුණාමත් කය ලෙඩ වෙනවා. ඇත්ත කතන්දරේ ඒකද කියලා බලනකොට නෑ මේක තියෙන ලේවල ප්‍රශ්නයක් නෙමෙයි. චෛතසිකේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම අඩු වුණාම තමයි මේ ලේවල ක්‍රියාකාරීත්වය අඩු වැඩි භාවය ඇති වෙන්නේ. ඉස්සෙල්ලාම ලෙඩ වෙන්නේ කයද කියලා බැලුවාම නෑ ඉස්සෙල්ලාම ලෙඩ වෙන්නේ සිත. දැන් අපි දන්නවා අපට තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ කයේ අධික ලෙස සීනි තැම්පත් වෙන එක. අග්නියාසයේ ප්‍රශ්නයක්. එහෙනම් මේ අග්නියාසයේ ප්‍රශ්නය වැඩිපුර ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ අග්නියාසයේ ප්‍රශ්නය කියලා කියන්නේ ඒකේ ඉන්සුලින් නිෂ්පාදනය කරන්නේ. එහෙනම් මේ ඉන්සුලින් නිෂ්පාදනය කරන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මේ චෛතසිකයේ වෙනස්කමක්. සිත එයා දුකෙන් පෙළෙනවා. සිත දුකටපත් වුණොත් ආමාශය ජීර්ණය කරන්න හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් උනන්නේ නැහැ. එහෙනම් අනිත් ඉන්ද්‍රියවලත් ඒ ඒ ඇසිඩ් වර්ග උනන්නේ සිත රෝගී වුණාම මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය අදාළ වෙනවා. ඒ ඉන්ද්‍රියන් වල තියෙන දුර්වලකම් නිසා ඒ ඉන්ද්‍රියන් වලින් කරන්න තියෙන නිස්පාදන කටයුතු හරියට කරෙන්නේ නැති නිසා ඒ කය තුල තියෙන සීනි අරියට ජීර්ණේ නොවිලා ඒවා අරියට තැම්පත් නොවිලා ඒවා ලේ වලින් අයින් වෙන්නේ නැති නිසා අපි ඒකට නමක් දෙනවා දියවැඩියා රෝගය කියලා අධික සීනි. එහෙනම් මේ චෛතසිකය द्वේෂයෙන් ගොඩාක් පෙළුනාම පරිගැනීමේ චේතනාවලින් මේ සිත පිරුණාම ආමාශයේ ඇසිඩ් එක උනන්නේ ඇයි මේ ඔක්කොම ටික පිච්චිලා යනවා ඇසිඩ් එකක් ඉනුවත් වැඩක් නැහැ ඒක තුළ වාත පිටසෙම හරියට මධ්‍යම ප්‍රතිපදාවෙන් සැකසීලා නැති නිසා ඒ ඇසිඩ් එකේ ධාරිතාව දුර්වලයි. ඒ తত্ত্বය මනා తত্ত্বයක පවතින නැති නිසා අරියට ජීර්ණය වෙන්නේ මේ සීනි ජීර්ණය වෙන්නේ මේ ආමාශයේ තියෙන කෑම වල තියෙන ලුණු ඇඹුල් තිත්ත කහට මේවා මොකවත් ජීර්ණය වෙන්නේ අජීර්ණ වෙච්ච දේවල් අවශෝෂණය වෙලා ලේ වලට ගියාම ඒවට ඒ ඒ රසායනික ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේ සෑම ඉන්ද්‍රියක් තුලින්ම රසායනික ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනවා. එහෙනම් අග්නියාසයෙන් ඉන්සුලින් එක හදන්නේ නැහැ. අක්මාව වකුගඩු මේ හැම එකක් තුලින්ම මේවා ප්‍රතික්ෂේපයටපත් කරනවා. ඇයි මේක ජීර්ණේ වෙලා නැහැ? එහෙනම් ඇත්තටම අග්නියාසය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා අදාළ වෙලා අපට දියවැඩියා රෝගය ආවද එහෙම නැත්නම් අධික කෝපය වෛරය ద్వේෂය පරිගැනීම සිතේ තිබිච්ච නිසා මේ අග්න්‍යාසයෙන් ඉන්සුලින් ලැබුණ නැද්ද කියලා බලනකොට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සිතේ. එහෙනම් මේ සිත ඒ සිතේ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන තමයි මේ කයේ නිරෝගීභාවය තීරණය කරන්නේ. එහෙනම් මේ කය තුල ඇතිවෙනා රෝග විතරක් නෙමෙයි මේ සිත තුළ ඇතිවෙනා මානසික ප්‍රශ්නත් ඔක්කොම තීරණය වෙලා තියෙන්නේ මේ ක්‍රියාකාරීත්වයේ මත. අපි දන්නවා අපට තියෙන ලොකුම අසනීප තුන තමයි මානසික ලෙඩ තුන තමයි ලෝභ, ద్వේස, මෝහ, රාග. එහෙනම් මේ ප්‍රශ්න ටික මානසික අසනීපයක් කියලා අපිට කියන්න පුළුවන්. අපි මේ ලෝකේ යම්කිසි අවස්ථාවක කාමයේ වර්ධව ඇසිරෙනවා නම් අපට රාගය වැඩි නම් අපට තෘෂ්ණාව වැඩි නම් කාමක ඇඟීම් වැඩි නම් මේ ප්‍රශ්නේ කයේ තියෙන ප්‍රශ්නයක්ද ඉන්ද්‍රිය පද්ධති වල තියෙන ප්‍රශ්නයක්ද කියලා බලනකොට නෑ එහෙම ප්‍රශ්නයක් එතන නෑ ඉපදෙන කාලෙම තිබෙන ඉන්ද්‍රි පද්ධතිය තමයි තියෙන්නේ ඒ කාලේ ප්‍රශ්න තිබුණේ දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් මේ දැන් ආපු ප්‍රශ්නෙට හේතුව මොකද්ද කියලා බලනකොට ඒ කාලේ මොකද්දෝ එකක් තිබුණේ ඒ නිසා රාගය තිබුණේ මේ කාලේ මොනවද එකක් තියෙනවා ඒ කාලේ නොතිබ්බ එකක් ඒ නිසා රාගය තියෙනවා මොකද්ද ඒ කාලේ තිබුණේ රාගය පිළිබඳ චෛතසික තිබුණේ කාම ආසාවන් පිළිබඳ අදහස් තිබුණේ තෘෂ්ණාව පිළිබඳ කල්පනා කළේ නැහැ. ඒ නිසා අපේ ඉන්ද්‍රියන් පද්ධතිවල රාගය ගෑවිලාවක් තිබුණේ අපි සන්තෝෂයෙන් හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ මේ කය වර්ධනය වෙනවත් එක්ක নানা ප්‍රකාර අසත්පුරුෂ සේවනය කරලා අසභ්‍ය දේවල් දැකලා අසභ්‍ය දේවල් හාලා අසભ્ય විදියට මිනිසුත් එක්ක নানা ප්‍රකාර අසත්පුරුෂයෝ වාගේ කටයුතු කරලා දැන් මේ කටයුතු සම්බන්ධයෙන් දන්නවා. මේවා හිතනවා. මේවට තමයි රාග සිතිවිලි කාම සිතිවිලි තෘෂ්ණා සිතිවිලි කියන්නේ මේ සිතිවිලි නිසා තමයි ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා අනවශ්‍ය කාමක ආසාවල පෙළෙන කාම රෝගියෙක් බවට පත් වෙනවා අපි. එහෙනම් මේ මානසික රෝගය අපට වැළඳුනේ කොහොමද අපේ චෛතසිකවල වෙනස්කම නිසා? මේ චෛතසිකය තමයි මුල් වෙලා තියෙන්නේ මේ මානසික රෝගියේ අයිතිකාරයෙක් වෙන්න අපිට. තව එකක් තියෙනවා අනවශ්‍ය විදියට මිනිස්සු තලනවා, පෙළනවා, මිනිසුන්ගේ දේවල් උදුර ගන්නවා. මිනිසුන්ට ගොඩාක් ඉන්සා පීඩා කරනවා. අපි කියනවා යාට අසත්පුරුෂයා කියලා. එහෙනම් මේ දුෂ්ට කියන මේ රෝගය අනිත් අයට ප්‍රශ්නයක් කරදරයක් වෙන මේ මානසික රෝගය කොහමද ආවේ කියලා බලනකොට මේක ඇති වෙලා තියෙන්නේ මේ ලෝභය කියන මේ මානසිකත්වය නිසා. මේ ඉන්ද්‍රියන් ගොඩාක් පිනවන්න ඕනේ කියන මේ අදාස සිත තුළ ඇවිල්ලා මේ අදාසට අනුව එයා ගොඩාක් සැප සම්පත් එකතු කරන්න ගියාම ඒ හේතුව මුල් කරගෙන තමයි මේ රෝගී තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. නැවත මේ සිත කල්පනා කරනවා Tamanට යාපත කරන කට්ටියට මොකවත් ප්‍රශ්න නැහැ. අයාපත කරන හැමෝගෙම පලියක් ගන්න ඕනේ. ඒ කට්ටිය රිදවලා විනාශ කරලා සන්තෝෂයටපත් වෙන්න ඕනේ කියලා මේ සිත නැවත උම්මත්තක වශයෙන් නැවත මානසික රෝගියෙක් වෙනවා. මේ ලෝකේ පලිගත් කෙනෙක් ඉන්නවද කියලා බැලුවම මේ ලෝකේ අපෙන් අපි පලිගත්තොත් මිසක් කිසිම කෙනෙකුට අපෙන් පලියක් ගන්න බෑ. එහෙම පලිගත්තයි කියලා කියනවා නම් ඒක මා අමෝලික බොරුවක්. අපි අපගේ තථාගතයන් වහන්සේගේ ජීවිත කතාව අරගෙන බලනකොට තථාගතයන් වහන්සේගෙන් පලිගත්තා පලිගත්තා කියලා මිනිස්සු තැනෙන් තැන කියනවනේ. ධර්ම දේශනාවලදී ප්‍රසිද්ධිය කියනවා දේවදත්ත හාමුදුරුවෝ මහා පරිමාණයෙන් තථාගතයන් වහන්සේගෙන් පලිගත්තයි කියලා. ඇත්තටම පලිගත්තදයි කියලා 550 ජාතක කරන් බලනකොට කිසිම තැනක පලි අරන්නේ උන්වහන්සේ තමන්ගෙන් පලි අරගෙන තියෙනවා. දැන් බුදුහාඳුරන්ගෙන් පලි ගත්තා නම් බුදුහාඳුර විනාශ වෙන්න එපාය. බුදුහාඳුරන්ට මොකවත් උන්නේ නැහැ. බුදුහාඳුරෝ ලස්සනට වැඩ කටයුතු නිමා කරලා පිළිනිවන් පායවා. එහෙනම් දේවදත්ත හඳුරන්ට මොකදුනේ පොළොව පලාගෙන අපායට ගියා. එහෙනම් කාටද වැඩ වැරදුනේ? දේවදත්තට. කවුද දුකටපත් උනේ? කවුද නිന്ദාවටපත් උනේ? කවුද අගෞරවයටපත් උනේ? අදටත් කවුද දුක් විඳින්නේ? දේවදත්ත හඳුරු. එහෙනම් දේවදත්ත තෙරුන් වහන්සේගෙන් දේවදත්ත තෙරුන් වහන්සේ පලිගත්තා මිසක් තථාගතයන් වහන්සේගෙන් මොකවත් පලි අරන්නේ නැහැ. එහෙනම් අපට ප්‍රශ්නයක් වෙනවා. එතකොට මාපට ඇඟිල්ල තැලිච්ච එක, නිന്ദා අපාස කරපු එක, নানা ප්‍රකාර තාඩන පීඩන දීපේක මේවා පරිගත්තේ නැද්ද කියලා අනකොට එතනත් අපිකින් කල්පනා කරලා බලන ඇත්තටම දේවදත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ පලියක් දරන් තින එක නෑ. භාග්‍යතුන් වහන්සේගේ කර්ම ටික දේවදත්ත තෙරුන් වහන්සේ අරාපලි සඳුන්නා මිසක් දේවදත්ත ආඳුරු ගත්ත පලියක් නෑ. තමන් වහන්සේ කරගත්ත හේතු නිසා අටගත්ත ඵල නිසා මේක කාගේවත් නමට බැර කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයාගේ නෙමෙයි තමන් පෙර කරගත්තා වූ හේතුව මත. එහෙනම් මේ විදිහට කල්පනා කරනකොට මේ කයට ප්‍රශ්නයක් ගැටලුවක් කරදරයක් දෙන්න පුළුවන් කාටද? තමන්ට මිසක් වෙන කිසිම කෙනෙකුගෙන් පරිගන්න බෑ. මේ ලෝකේ කවුරුත් අපෙන් පලිගන්නේ ඇත්ත කතාව ඒක. ඇයි මිනිසුන්ට අපෙන් පලිගන්න බෑ? චෛතසිකයේ තියෙන්නේ අපි ඇතුළ නම් මිනිසුන්ට ඒක අපිරිසිදු කරන්න බෑ. අපි කැමැත්තෙන් අපිරිසිදු කරගත්තොත් මිසක්. සිත කිසිම කෙනෙකුට කලඹන්න බෑ. ඒගොල්ල මොන විදියට උඩපැන පැන වැඩ කෙරුවත් ඇසුරුණත් නාම රූප නිර්මාණය කළත් අපි කැමැත්තෙන් කලඹ ගත්තොත් මිසක් ඒ පුද්ගලයාගේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නය කරගෙන මේ දුස්සීලයාගේ වැඩ මේමයි මේ මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය මේමයි මේක මට ඔරොත්තු දෙන්නේ මම මේක අනුමත කරන්නේ මම මෙතන ඉන්නේ කියලා අනුන්ගේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නය කරගෙන තමන් කැළඹිලා මානසික රෝගියෙක් වුණොත් මිසක් කිසිම කෙනෙකුට තමන්ව මානසික රෝගියෙක් කරන්නත් බෑ අපිට අසනීපයක් රෝගයක් දෙන්නත් බෑ එහෙනම් මේ කාරණාව අපට තේරුන්නේ මේ කාරණාව තේරෙන්නේ ආස්වාසයේ මත ප්‍රාස්වාසයේ මත සිත පීඨපෝ භාවනා යෝගියාට තමයි මේක තේරෙන්නේ. එයිමන් නිරෝගීකම පවතින්නේ මේ මානසිකත්වයේ තුල මේ කායික ස්වභාවය තුල එහෙනම් මේකට කරන්න තියෙන එකම ක්‍රමවේදය කයේ අවශ්‍යතාවයට අනුව සිත පවත්වාගෙන යන්නේක සිතේ අවශ්‍යතාවයට අනුව කය පවත්වාගෙන යන එක. එහෙනම් භාවනා කරන්න කරන්න අපේ රෝගී තත්ත්ව අමාරු වේදනා දුක් කම් කැටළු මේ හැම එකක්ම ක්‍රමානුකූලව අතුරුදාන් වෙලා ඒවා වලින් නිදහස් වෙලා අපි ਸਰව සම්පූර්ණ රෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි द्वේෂයෙන් තරහයෙන් පිරුණාම චෛතසිකයේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම ඇස්වල පෙනීම අඩු වෙනවා. ඇයි මේ ඇස්වල සෛලවල භ්‍රමණය වේගය වැඩි නම් අපි යමක් බලනකොට යන තරංගය යන වේගය වැඩි යන වේගය වැඩි නම් එන වේගයත් වැඩි ඇවිල්ලා අයියෙන් වදිනකොට අපි දන්නවා මේ ඇස්වල තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි කාචයක් තියනවද කළු හින්ද්‍රියක් තියනවද සුදු හින්ද්‍රියක් තියනවද නෑ මොකවත් නෑ තියෙන්නේ සෛල විතරයි මේ සෛලවල හොඳට උල්වෙච්ච සෛල තුඩවලට අර කම්පණයෙන් එන අධි බලවේග පීඩනය වදිනකොට මේ සෛල මොට්ට වෙනවා. ගෙවල් වල අපට අත්දැකීම් තියෙන උදාහරණයක් වශයෙන් පීයක් අරගෙන ඒ පීය ගොඩාක් මුරුදු දේවල් කපන්න පාවිච්චි කළාම මුවත සෑහඳ කාලය පවතිනවා. පළතුරු කැපුවාම එළවලු කැපුවාම මොට්ට වෙන්න කල් යනවා. දර කැපුවාම අතු කැපුවාම ටිකක් ඝන දේවල් කැපුවාම පීය ඉක්මනට මොට්ට වෙනවා. ඇයි? අරක ඇතිල්ෙන්නේ මොහාත ඇතිල්ෙන්නේ පීඩන සහිත දේවල්. ඝන දේවල් එක. ඒ නිසා මොහාත ටක් ගාලා මොට්ට වෙනවා. මේ උදාහරණයමයි මේ ඇස්වල තියෙන්නේ. අධික කම්පනයකින් එන තරංග වැදුනාම ඇස්වල තුඩ මොට්ට වෙනවා. අකාලේ ළඟ පේන්නේ දුර පේන්නේ එනනම් සිත කැළඹෙනකොට ඒකට අපි කියනවා द्वේෂය කියලා. මේ द्वේෂයෙන් පෙළෙන ඒ පුද්ගලයාගේ ඇස්වල පෙනීම අඩු වෙනවා. එහෙනම් द्वේෂයෙන් එයා ශ්‍රවණය කරනකොට චෛතසිකයේ වේගය වැඩි නිසා සෛලවල භ්‍රමණ වේගය වැඩි. එහෙනම් ශබ්දේ ඇවිල්ලා කම්බරේ වදිනකොට කම්බරේ තියෙන ඒ ක්‍රියාකාරීත්වය වේගවත් වෙලා ඒ කම්පණය වැඩි නිසා කම්බරේ දුවත් මේ දෝෂ වලට භාජනය වෙනවා. එහෙම නැත්නම් කම්බරේ තියෙන සෛලවල ඒ తত্ত্বය වෙනස් වෙනවා. අකාලේ යනකොට කන් ඇෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි චෛතසිකයේ වේගය වැඩි වෙනකොට ගොඩාක් තරයෙන් द्वේෂයෙන් කටයුතු කරනකොට ආහාරය කටට ගත්තාම ඒක විකා ගන්න තරම් ඉවසීමක් නැහැ. චෛතසිකයේ වේගය වැඩි නිකන් අර කටට කෑම ගන්නවා නෙමෙයි ඔබනවා වගේ එකක් වෙනවා. ඉක්මනට ඉක්මනට ගිලාගෙන ගිලාගෙන යනවා. ලුණු අඳුරන්නෙත් නැහැ, හඹුල් දන්නෙත් නැහැ, තිත්ත දන්නෙත් නැහැ, කාට දන්නෙත් නැහැ, පැණි රස දන්නෙත් නැහැ. බඩනම් විනාඩි දෙකක් යනකොට පිරিলা ඉවර වෙනවා. හැබැයි මේක හරියට විකලා ගත්තේ නැති නිසා රසවල මොකවත් දන්නේ නැහැ. මේ අධික වේගයෙන් මේ දිවට ස්පර්ශ වෙන ආහාර නිසා දිවේ සෛලවලටත් යම් යම් ආබාධ ඇති වෙලා ඒ සෛලවල තුඩ මොට්ට වෙලා කාලයක් යනකොට මේ දිවේ රස දැනෙන්නේ නැතුව යනවා. විකන් නැතිව ගන්න ආහාර අජීර්ණ වෙලා මේ මුළු ਸਰවාංගේම රෝගී තත්ත්වයටපත් වෙලා මේ කය සම්පූර්ණම අසනීපයකටපත් කරනවා. එන අපේ මානසිකත්වයේ මානසික ස්වභාවය මේ තියෙන සියලුම ලෙඩ රෝගවලට මුල අපි ලෙඩ අදාගන්නේ අපි විසින් මිසක් මේ ලෝකේ කිසිම කෙනෙක් විසින් ලෙඩක් අදන්නේ ඇයි අපට අලුවන් ඇති වෙන්නේ? කුෂ්ඨ දද ඇති වෙන්නේ කියලා බැලුවාම මේ සමේ රෝග ඇති වෙන්නේ ගොඩාක් දුරට වායෝ අඩු වෙලා ද්වේෂය ඇවිස්සෙච්ච අධිකව උස්ම ගන්න ඒ පුතුජන කෙනාගේ කයේ බැලුවාම අඩුම වාත ප්‍රමාණයක් තමයි ශරීරගත වෙන්නේ. ඇයි වාතය හරියට අවශෝෂණය වෙන්නේ අධිකව ඉක්මනට ගන්න නිසා. එහෙනම් කැළඹිච්ච සිත තියෙන කෙනෙකුගේ කයේ ගොඩක් වාත ප්‍රශ්න තියෙනවා. ඇයි මේ සමේ රෝග සනීප වෙන්නේ නැත්තේ? අධිකව කැළඹිච්ච සිත තියෙන කෙනාගේ මේ කයේ දහණය වේගය වැඩි නිසා පිච්චෙන ප්‍රතිශතයේ ධාරිතාව ඉහළක පවතින නිසා ප්‍රතිශක්තිකරණය පාළ මට්ටමක පවතිනවා. ඒකත් පිච්චිලා. එහෙනම් අසනීපයක් රෝගයක් වුණාම සනීප වෙන්න කල් යනවා. එහෙනම් වේදනාව භුක්ති විඳින්න පුළුවන් සෑහෙන කාලයක්. දීර්ඝ කාලීනව වේදනාව සුවේ විඳීමේ ඒ වාසනාව එයාට ඉමි වෙනවා. එහෙනම් මේ විදිහට අපේ කය තුල තියෙන ක්‍රමවේද හැම එකක්ම කල්පනා කරලා බලනකොට මේ ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන මේ සිත තම්පත් ස්වභාවයක එක අරමුණක පැවැත්වීම නිසා මුළු සර්වාංගයට අවශ්‍ය පමණට මේ සිත පීඨනවා ඒ සිතට අවශ්‍ය විදියට මේ කයේ ක්‍රමවේදය වෙනස් වෙනවා. එහෙනම් කයේ ක්‍රමවේදයට සිත වෙනස් කළත් සිතේ ක්‍රමවේදයට අනුව කය වෙනස් කළත් අපි මානසිකව කායික වශයෙන් නිරෝගී වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ තථාගත පණිවිඩය තුල තියෙන බුද්ධ වචනයක් තමයි ආරෝග්‍ය පරමාලාභා කියලා. මේ ආරෝග්‍ය එහෙම නැත්නම් ඒ නිරෝගීභාවය පරම සම්පතක් කියලා. පරම ලාභයක්, නিত্য ලාභයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ නিত্য ලාභය සල්ලි වලට ගන්න බෑ. මේක තව කෙනෙකුට තෑගි කරන්න බෑ. එහෙනම් මේ නিত্য ලාභය අපි අපි විසින් විතරක් ඇති කරන්න පුළුවන් ධර්මතාවයක්. ඒක ධර්මානුකූලව වාසය කරලා සීල සමාධි ප්‍රඥා වඩලා එක අරමුණක සිත පවත්තලා අපි මේ tempat ස්වභාවය තුලින් ඉමි කර ගන්නා වූ දායාදයක් තමයි මේ නිරෝගීභාවය කියන එක. එහෙනම් අපිට පුංචි කාලේ ඇස්වල දෝෂ තිබුණාද? නෑ, තිබුණේ නෑ. කන්වල දෝෂ තිබුණාද? දිවේ දෝෂ තිබුණාද? අන්දිවල කොඳු ඇට පෙළියේ ඒ ධනිස්වල කැක්කුම් ගැටලු තිබුණාද? නෑ. හොඳට දුවලා පැනලා කරණම් ගාලා බිම පෙරලිලා සෙල්ලම් කළා. මොකවත් වේදනාවක් තිබුණේ ඇයි දැන් නැකිටින්න බැරි? ඇයි දැන් ඉඳ ගන්න බැරි? ඇයි මෙච්චර කයේ වේදනා? ඇයි ඉන්ද්‍රියන් වල දුර්වලකම් පේන්නේ නැත්තේ, හැෙන්නේ නැත්තේ, දැනෙන්නේ නැත්තේ ඇයි? මේ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලනකොට එදා තිබිච්ච නැති ලෝභ දේශ මොහ අද තියෙනවා. එදා නැති සිතකය වචනය අද අපිරිසිදු භාවයටපත් වෙලා. එහෙනම් සිතකය වචනේ පිරිසිදුව තිබුණා, ලෝභ දේශ මොහ නැතුව තිබුණා, කයේ ප්‍රශ්න මොකවත් තිබුණේ නැහැ. ආරෝග්‍ය පරමාලාභා කියන කය ගොඩාක් නිරෝගිමත්ව තිබුණා. අද මේ ਸਰවාංගය පුරාම ලෝභ දේශ මොහ වෛර රාග පිරීලා මේ ආයතන හැම දෙයක් තුලම අසත්පුරුෂය වාසයට ඇවිල්ලා දැන් මොනවද වෙලා තින්නේ ඒ වගේම අසනීපත් පිරීලා ප්‍රශ්න ගැටලු වේදනා කම්කටොළු හැම එකක්ම මේ කය තුල අරක් අරගෙන එහෙම නැත්නම් ස්ථිර පදිංචියට ඇවිල්ලා එහෙනම් අදන්න තියෙන වෙන මොකවත් නෙමෙයි සීලය. එහෙනම් අපි පුංචි කාලේ ඉපදෙනකොට කොච්චර නිරෝගිමත් හිටියද? තරුණ කාලේ ඉන්නකොට කොච්චර නිරෝගිමත් හිටියද? ඒ කාලෙට නැවත යන්න නම් බේත් බීලා මේක හදන්න බෑ. හදන්න තියෙන ක්‍රමවේදය තරුණ කාලේ පුංචි කාලේ නැති ගුණාංග මොනවද දැන් තියෙන්නේ? ඒ ටික අයින් කරන්න ඕනේ. අර මානසිකත්වයට නැවතපත් වෙන්න ඕනේ. රාතන් වහන්සේලා මේ ලෝකයේ පොඩි ළමයි වාගේ. උන්වහන්සේලා අම්බෙන දේ වළඳලා සන්තෝෂ වෙනවා. ඇයි මේකේ අරක නැත්තේ? ඇයි මේකට ලුණු වැඩි වෙලා තියෙන්නේ? ඇයි මේකට මිරිස් හරියට දැම්මේ නැහැ කියලා ඒකේ ඇද හොයන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේලා ලද දෙයින් සතුටු වෙනවා. අර පොඩි ළමයි බලාගෙන ඉන්නවා වගේ උන්වහන්සේලා බලාගෙන ඉන්නවා. මේ බලන්නේ මොනවද කියලා කල්පනා කරන්න යන්නේ. මොනම දේ කිව්වත් ප්‍රතිචාර නැහැ. පොඩි එකාට බැන්නට එයා නැවත බනින්නේ ප්‍රශංසා කරාට ස්තුති කරන්නේ එයා ඇයෙන බව දැනගෙන ඔය සෙල්ලම් කර කර ඉන්නවා. එහෙනම් මේ මානසිකත්වයට උන්වහන්සේලා නැවතපත් වෙනවා. ගැව්වට නැවත ගන්නවද පොඩි එකා ගන්න. එයා වේදනාව විඳිනවා විතරයි. එයා නැවත ගන්න බලන්න මොග්ගල්ලාන ඒ මහරහතන් වහන්සේගේ කය නිල් වෙන්න ගන්නවා. කිසිම කෙනෙකුට නැවත ගන්න අර පොඩි එකාගේ මට්ටමටපත් වෙලා. එහෙනම් මේ කය ගැන විශේෂත්වය මොකවත් සලකන්නේ මේවා පාට කරන්න, වර්ණවත් කරන්න, ලස්සන කරන්න, පළඳවන්න, ඇඩ කරන්න මොකවත් කරන්නේ නැහැ. රාතන් වහන්සේත් මේ කය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. එහෙනම් මේ කය කෙරේ අවදානමක් තියෙනවා බැලුවම අවදානමකුත් නැහැ. ඇයි? ජීවත් කරවීමේ අදාස පොඩි එකාටත් නැහැ. රාතන් වහන්සේටත් නැහැ. Tamante ඉතන දේ විතරයි කරන්නේ වැඩිපුර යමක් ඉතලා කරන්න යන්නේ. එන රාතන් වහන්සේත් ඉතන මොහොත තුළ වර්තමානයේ තුළ ඉන්නේ අර පොඩි එකා වාගේ. එහෙනම් උන්වහන්සේලා ඒ ජීවිතේ සාර්ථක කරගත්තේ කොහොමද නැවත අර පොඩි මට්ටමට අර නිරෝගී මට්ටමට ගිහිල්ලා එහෙනම් අපේ කය නිරෝගීමත් කරන්න අපේ සිත නිරෝගීමත් කරන්න එදා පොඩි කාලෙන් නැති ගුණාංග මොනවද දැන් තියෙන්නේ ඒ හැම එකක්ම ඕදලා පිරිසිදු කරන්න ඕනේ නැවත සීලයේ පීඨවලා අර අනවශ්‍ය දේවල් එකතු කරපු දේවල් ප්‍රගුණ කරපු දේවල් ඔක්කොම ඉවත් කළාම අයින් කළාම නැවත එයා පරණ තත්වයටමපත් වෙනවා එහෙනම් අපගේ සිත ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ ආනාපාන සතිය තුල පීඩෙව්වාම ඒ ආනාපාන සතිය තුල එයාව තැම්පත් කරලා එක අරමුණක ක්‍රියා කරන්න අවශ්‍ය විදියට සැකසුරුවම් කළාම මේ සිත නිරෝගිමත් වෙලා ඒ සිතේ ක්‍රියාකාරීත්වයට අනුව කයත් නිරෝගිමත් වෙනවා කිසිම බේතක් අවශ්‍ය නැහැ හැබැයි අපි කියනවා මම අවුරුදු 5ක් භාවනා කළා 20ක් භාවනා කළා හැබැයි මේ ලෙඩ රෝග මොකවත් සනීප වෙලා නැහැ මම ආන්න කැමති අවුරුදු 10ක් භාවනා කරපු එක ඇත්ත රාග සිතිවිලි සනීප වුණාද ලෝභ සිතිවිලි සනීප වුණාද මෝහ සිතිවිලි සනීප වුණාද ලෝභ සිතිවිලි සනීප වුණාද ද්වේෂ සිතිවිලි සනීප වුණාද මොකවත් සනීප වෙලා නැත්තම් මේ භාවනාවේ ඵල ලැබිලා නැත්තම් සිත එක අරමුණක පීචලා නැත්තම් විනාඩි 15ක්වත් ලෝභ දේශ මොහ වලින් තොරව ඉන්න බැරි නම් කොහොමද කය නිරෝගිමත් වෙන්නේ පුංචි කාලේ මේ ප්‍රශ්න මොකවත් තිබුණේ නැහැ ඒවා මොකවත් කල්පනා කළේ නැහැ කල්පනා කරන්න අවබෝධය තිබුණේ නැහැ එහෙනම් අපි භාවනා කරනවායි කියලා කියලත් අපිව අපි රවට්ටා ගත්තා මිසක් ඒ අවශ්‍ය කටයුතු මොකවත් සිදු වුණේ නැහැ. එහෙනම් මේ කය තුල අපි කොච්චර මේ සිත තැම්පත් කරලා තිබ්බත් ඒ අවශ්‍ය කටයුතු වෙන්නේ නැත්නම් සිත තැම්පත් වෙන්නේ නැත්නම් සිතේ ඒ අනවශ්‍ය අගුණ ධර්මවන් අයින් වෙන්නේ නැත්නම් ඉවත් කරන්න අපි අපෝසත් නම් මේ කය නිරෝගිමත් වෙන්න ජීවිත කාලෙම ප්‍රතිකාර අවශ්‍යයි එක පැය 24ක් ලෝභ දේශ මොහ අයින් කරලා බලන්න මේ කයේ කිසිම දවසක අසනීපයක් එන්නේ නැහැ. කය නිරෝගිමත් වෙනවා. මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට එනවා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන අපි චිත්තානුපස්සනාවෙන් කටයුතු කරනකොට අපේ සිත එක අරමුණක පීඩනකොට අපට ඉමි වෙන තවත් දායාදයක් තමයි නිරෝගී භාවය. කායික මානසික සුවය තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා. කන්ති පරමං තපෝති තිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. එහෙනම් මේ ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයා තුල මේ තපස් ජීවිතය තුල එයා ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවා. ඒක හැම බුදුවරයෙක්ම කියනවා තපස්වරු ඉවසීම ප්‍රගුණ කරනවා. ඉවසිලිවන්ත කෙනාට විතරයි තපස් කරන්න පුළුවන්. ඒ කන්තිය කියන්නේ තපස් ගුණයක් කියලා. එහෙනම් අපි ආස්වාස කරන බව ප්‍රාස්වාස කරන බව දැනගෙන අපි 100න් ඉන්නකොට මොකද්ද වෙන්නේ? ඉවසීම ප්‍රගුණ වෙනවා. එහෙනම් ඒ ඉවසීම තමයි මේ පරම සුඛය බවට කායික මානසික සුවය බවට පත් වෙන්නේ. කායික මානසික සුවය කියන්නේ නිරෝගීභාවය. එහෙනම් අපි අද හිඳලා නිරෝගීභාවයේ අඩු නම් අපි දැනගන්න ඕනේ තාම ලෝභ දේශ මොහ තියෙනවා. තාම කැක්කුම් වේදනා තියෙනවා නම් මේ ලේ ධාතුවේ තාම අවුල් තියෙනවා නම් ඉන්ද්‍රියන් වල අවුල් තියෙනවා නම් තාම මේ සෛල වල අවුල් තියෙනවා නම් හැම තැනම කැක්කුම් වේදනා පටන් ගත්තා නම් තාම මේ කැක්කුම ඇති වෙන්නේ ඇයි මේ සිතේ කැක්කුම පවතින නිසා සිතේ द्वේෂය තිබුණාම ඒ අකුසල මූලයන් තිබුණාම ඒක ප්‍රතිඵලයේ දුක එනම් දුක පවතිනවා සිතේ කුසල මූලයන් වැඩිපුර තිබුණාම ධර්මයන් වැඩිපුර තිබුණාම ඒකේ ප්‍රතිඵලයේ සතුට එහෙනම් ලෙඩ රෝග අයින් වෙන්න ඕනේ. එහෙනම් ලෙඩ රෝග තියනවා වේදනා තියනවා කියන්නේ සිතේ දෝෂ තියනවා. එහෙනම් තමන්ගේ සිතේ ප්‍රමාණය තමන්ගේ අසනීප වලින් තමන්ට ඇතිවෙන අකුසල ප්‍රතිඵල වලින් අපිට දැනගන්න පුළුවන් සිතේ මොනතරම් කර්ම තියෙනවද දුක් විඳින්න කියලා. එහෙනම් අපේ සිත අද ඉඳලා අපි එක අරමුණක තියමු. ආස්වාස ප්‍රාස්වාසයේ මත පීඨමු. නැවත නැවත චිත්තානුපස්සනාව තුළින් චිත සුවපත් කරමු. එහෙනම් එසේ සුවපත් කරලා මානසික සුවය, කායික සුවය අපි උරුම කරගමු. ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් ආනාපාන සති භාවනාව තුළින් මම නිරෝගී බවට පත් වුණා කායික සුවේ ඉමි කරගත්තා කියන එක අපි අද හිඳලාම ප්‍රත්‍යක්ෂ කරමු. එහෙනම් අපි මේ ශ්‍රවණය කරපු ධර්මය මේ සිත සුවපත් කරන ධර්මයක්. ආනාපාන සතිය තුළින් ඕනම අසනීපයක් සනීප කරන්න පුළුවන්. ඕනම වේදනාවක් අයින් කරන්න පුළුවන්. කායික මානසික සුවයටපත් කරන්න පුළුවන්. පෘථිජන ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්. අනාගතයේ විඳින්න තියෙන වේදනාවල් ලෙඩ අසනීප හැම එකක්ම වළක්ව ගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මදේශනාව කමඨාන අපගේ නිරෝගීපත් භාවයේ තුල අපගේ කායික මානසික සුවයට අපි පාවිච්චි කරමු. සෑමදාම අපි නිරෝගී සුවයටපත් කරමු කියන එක අදිස්ථාන කරගමු. මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය මේ අනුශාසනාව මේ ආනාපාන සති ඒ සූත්‍රය තුලින් අපි අවබෝධ කරගත්තා වූ නිරෝගීපත් භාවයේ අභිලාෂ අදහිඳලාම අපි කමඨාන පසෙන් පුරුදු කරමු අපගේ කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න හැම එකක්මට විසඳුමක් වශයෙන් පාවිච්චි කරමු නැවත නැවත මේ අනුශාසනා මෙනෙහි කරලා මේක තුල තිබෙනා වූ විද්‍යාත්මක කරුණු නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරගෙන මේක ප්‍රගුණ කරලා නිරෝගීභාවයට පත් කරමු මානසික කායික කන්තියට පරම සුඛයට පත් වෙමු මේක මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස පාවිච්චි කරමු කියන එක අදිස්ථාන කරගමු එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය සදා කාලයටම අපගේ කායික මානසික සුවය පිණිස අපගේ චිත්ත විවේකයේ පිණිස අපේ නිරෝගී භාවයේ පිණිස ඔබ සියලු දෙනාටත් අපටත් ඒකාන්ත වශයෙන්මපත් වේවා කියලා සාදුකාරයක් දෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.